වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්තුනි විශේෂයෙන් මේ දවස්වල උත්සව පැවැත්වෙන්න නියමිත තිබුණා සිංහල අලුත් අවුරුදු උත්සවයේ යෙදෙමින් තිබුණා නමුත් මේ කාටවත් ඒ අවුරුදු උත්සව සමරන්න මේ කාලේ පුළුවන්කමක් ලැබුණේ නැහැ හැමෝටම තම තමන්ගේ ගෙවල් වලට වෙලා උදකලාව ඉන්ට සිද්ධ වුණා. ඒ අතර තමයි මේ අය මේ දානමය පින්කම කරන්න සූදානම් වුණේ. ඒ නිසා මේ අය ගැන අපි සතුටු වෙනවා. මේ අයගේ සිත යහපතට නැමුණු සිතක් මෙයාට තියෙනවා. පිනට නැමුණු සිතක් මෙයාට තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිගැනීමක් මේ අය තුළ තියෙනවා. ඒ සදහැ සිත, ඒ කුසල් සිත, පිනට නැමුණු සිත ගැන අපි සතුටු වෙනවා. මක්නිසා දේශිත ඔබට මෙලව පරලෝ යහපත පිණිස උපකාර වෙනවා. තමන්ටත් අනුන්ටත් සියලු දෙනාට යහපත පිණිස ඔබේ යහපත් සිත උපකාර වෙනවා. ඒ යහපත් සිත තවත් බලවත් කරගන්න ඕන බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම හැකිතාක් බලවත් කරගත යුතුයි. ඒ පැහැදීම අත් නොහැරෙන විදිහට සම්පූර්ණ කරගන්න ඕන. ඒ වගේම මේ දන් දීම පිණිස පින්දහම් කිරීම පිණිස යහපත් දේ කිරීම පිණිස තියෙන කැමැත්ත බලවත් කරගන්න ඕන යහපත් දේ දෙසාම ජීවිතය ගත කරන්න පුරුදු වෙන්න ඕන. ඒ අතරේ අයහපත් දේවල් සියල්ලම අත්හැර ගන්න පුරුදු වෙන්න ඕන. ඉතින් මේ විදිහට මේ අයහපත් දේවල් අත්හැරමින් යහපත් දේවල් සම්පූර්ණ කරගන්නට යම් කෙනෙකුට පුළුවන් නම් ඔහු මෙලවත් පරලවත් දෙලොවෙහිම සාර්ථකත්වය ඇති කරගත්ත කෙනා බවට පත් වෙනවා. ඒ වගේම Tamanටත් අනුන්ටත් සිළු දෙනාටම හිත පිරිස ජීවිතයේ දියුණු කරගත්ත කෙනා බවට පත් වෙනවා. ඒ නිසා ඒ විදිහේ උසස් දියුණුවක් සබෑ දියුණුවක් ඇති කරගන්නට අපට උදව් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිගැනීම. බුදුරජාණන් වහන්සේ පෙන්වන දේ පිළිගැනීම, විශ්වාස කිරීම. ඒ බුදුරජාන් වහන්සේ පෙන්වූ දේ පුරුදු කර ගැනීම තමයි ජීවිතේ සාර්ථක වීම පිණිස මෙලොව පරලොව සුරක්ෂිත වීම පිණිස උපකාර වෙන්නේ. බලන්න මේ මේ කාලේ මුළු ලෝකයේටම බිය ඉපදිලා තියෙනවා. ලෝකේ කුඩා අයට වේවා ලොකු අයට වේවා ධනවත් වේවා දුප්පත් වේවා නූගත් උගත් මේ ආදී සීළු දෙනාටම බියක් ඇති වෙලා තියෙනවා. බියෙන් වාසය කරනවා, සැකෙන් වාසය කරනවා. Tamanට ඊටාම සමීප හිත මිතුරන් දුරස්ව ඇසුරු කරන්න පුරුදු වෙනවා. බයකින් වාසය කරනවා. රෝග බියක් ලෝකේ පුරාම පැතිරිලා. බලනතර ඒ රෝග බිය, ඒ බිය ඒ රෝගය ගැන බියක් නිසා මිනිස්සු පරිස්සම් වෙන්න පුරුදු වෙලා තියෙනවා නේ. නේද? රෝගයට බය මිනිස්සු පරිස්සම් වීමක් පේනෝනේ. ඒතර ඔබට පේනවද මේ බය කියන එක මිනිස්සයා පරිස්සම් වීම පිණිස උපකාරලා තියෙනවා. ඇයි බය මොකක්ද මේ බය වෙන්නේ? කලින් රෝග ඇති වුනේ නැද්ද? ඇයි මේකට මේ බය වුනේ? මේ බය නිසා පරිස්සම් වීමක් තියෙනවා නේද? පරිස්සම් වීමක් තියෙනවා. ඇයි බය වුනේ? ඈ? ඇයි මේ බයක්? මරණය ඔව් ඒකේ ආදීනව ගැන බයක් තියෙන. ලෙඩ නෙමෙයි. ලෙඩේ සාම ලෙඩේ ගැන නෙවෙයි මේ බය නේද? ඒ ලෙඩේ නිසා ඉපදෙන දේට බයයි. හැදුනොත් මරෙන්න පුළුවන් කියලා බයක් තියෙනවා. එහෙනම් ඒ බය කුමකටද ආදීනවයට. ඒ ලෙඩෙහි විපාකය ආදීනව. ඒකේ ප්‍රතිපාකයට බයයි. ප්‍රතිඵලයට බයයි. නේද? ඒතරේ බය ඒ රෝගේ නිසා ඇතිවෙන විපාකයට ආදීනවේට බය නිසා මිනිස්සු පරිසම් වෙනවා. ගෙයින් එලිට බහින්නේ වෙනද වගේ මිනිසුන් අතර සමීප සම්බන්ධතා අතහැරලා නේද? බලන්න මේ වෙන ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුද්දවල සිංහල අවුරුද්ද කිව්වහම මිනිස්සු ගොඩාක් උත්සව පවත්වනවානේ. නේද? නමුත් මේ මේ වතාව ඒක නෑ. ඒතර මිනිස්සු බොහොම පරිස්සමෙන් හරි උනන්දුවෙන් පරිස්සම් වෙන්න පුරුදු වෙලා තියෙනවානේ. ඒ අර රෝගය නිසා ඇති වෙන විපාකයට බය නේද? දැන් ඔබට තේරෙන්න ඕන මේ ඒ බයෙන් පරිස්සම් වීම ස්වභාවයෙන්ම හටගත්තා නේද? ඒ බය අතර මීට වඩා අපේ ජීවිතය යහපත් කරන්න උපකාර වෙන බයක් බය තියෙනවා. දැන් මේ රෝගයෙන් නැති වෙන විපාකයට බය වුණාම මිනිස්සු පරිස්සම් වුණා. ආරක්ෂාවක් ඇති වුණානේ. නේද? අනතුරුකින් බේරුණා. නමුත් ඔබ හිතනවාද මේ බේරිල් අපි 100%ක්ම බේරුණා කියලා? අපි සම්පූර්ණයෙන්ම බේරිලාද? ඈ? නෑ නේද? දැන් අපි මේ මෙතනදී බේරෙන්න පුළුවන්. නමුත් වෙන එකකින් මැරිලා යන්න පුළුවන් නේ? අපි මේ අසනීපයට පරිස්සම් වෙලා හිටියට වෙන දෙයකින් මැරිලා යන්න පුළුවන් නේද? අපි පරිස්සමෙන් කොච්චර හැංගිලා හිටියත් මරණය පිණිසවන සියලු කුවදුරු වලින් අපි නිදහස් වෙන්නේ නැහැ. සතෙක් ශීපාවකින් අනතුරු වෙන්න පුළුවන් සර්පයෙක් ගහන්න පුළුවන්. නැත්තම් මේ ශරීරය ASCII මොන හරි දෙයක් අපිට හානි කරන දෙයක් තියෙන්න පුළුවන් වාපික්සිම් කෝප වෙලා අපි මැරිලා යන්න පුළුවන් නේද? පාරෙන් වැටිලා මැරෙන්න පුළුවන්. සතෙක් ශීපාවෙක් අපිට හිරියර කරන්න පුළුවන්. සර්පයේ දෂ්ට කරන්න පුළුවන්. කන කැම ටික හිර වෙන්න පුළුවන්. කන කැම ටික වහ වෙන්න පුළුවන්. නේද? ඒතර අපි දැන් මේ අසනීපයේ නිසා ඇති වෙන උවදුරට බය වෙලා අපි කොච්චර ආරක්ෂා වෙන්න අපි හිතුවත් අපි තේරුම් ගන්න ඕන මේන් අපි 100%ක්ම ආරක්ෂා වෙන්නේ නැහැ. නේද? මේ මේන් ආරක්ෂා වෙන්න ඕන. හ්ම් මේන් ආරක්ෂා වෙන්න ඕන. නමුත් අපි තේරුම් ගන්න ඕන මේ ආරක්ෂාව අපට සම්පූර්ණ ආරක්ෂාවක් නෙමෙයි. නේද? ටික කලකින් මේ රෝග බිය නැති වෙයි. අපි පරිසංල හිටියොත් මේක වැළඳෙන්නේ නැති වෙයි. නමුත් වෙන රේලකින් අපි මැරෙන්න පුළුවන්. වෙන වදුරකින් අපි මැරෙනවා. නේද? ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ ලෝකයේ කරදර කම්කටොළු කියන දේවල් හැංගිලා නිදහස් වෙන්න බෑ. නේද? ලෙඩ දුක් වලින් අපට සැඟවිලා බේරෙන්න බෑ. හිරියර කම්කටොළු වලින් අපට ගේ ඇස්සේ වේවා කොහෙවත් හැංගිලා බේරෙන්න බෑ. බුදුරජාණන්සේ පෙන්නනවානේ ආකාශය හැංගිලා හිටියත්, ගල් පර්වතයක් අස්සේ හැංගිලා හිටියත් නේද? බේරෙන්න බෑනේ මේවයි නේද? ඒ නිසා අපි හොඳට මේ තේරුම් ගන්න ඕන අපේ ජීවිතේට ඇත්තම ආරක්ෂාවක් සැලසෙන්නේ මොකෙන්ද කියලා. දැන් බලන්න අපි මේ විදිහට මේ ජීවිතයේ ගොඩාක් අපි පරිස්සම් කරගන්න උත්සාහ කරනවා. ලෙඩ වෙන්න නොදී පරිස්සම් කර ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා කොයිතරම් මෙහෙම පරිස්සම් වුණත් මැරෙනවා. මරණයටපත් වෙනවා. අපි උපරිම අවුරුදු 100ක් හමාර පරිස්සම් වෙලා ඉදී ඕන්නන්නේ. මේ කාලේ වගේ වාසයක් නෙතියේ නේද? හැබැයි ඒ කාලේ පරිස්සම් වෙන්න ඕන. පරිස්සම් නොවී බෑ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඒ පරිස්සම් වීමිනුත් අපට රැකෙන්න පුළුවන් සුළු කාලයක්. අපිට මරණයටපත් වෙන්න සිද්ධ වෙනවාමයි. මරණයෙන් බේරෙන්න බෑ. ඒතර මරණයෙන් බේරෙන්න බෑ කියලා අපි පාරට පැනලා හරියන්නේ නැහැ නේද? මරණයෙන් බේරෙන්න බෑ ඉතින් කොහේටත් මරනවනේ කියලා ලෙඩක් වෙනකොට අපි ඒකට ගොදුරු නොවිය යුතුයි. ගොදුරු වෙන්න හොඳ නැහැ. එතෙන්දි පරිස්සම් වෙන්න ඕන. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මරණය කියන එක අපට වළක්වන්න බෑ. උපන් කෙනාට නොමරී සිටීමක් නැහැ කියලායි බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ. අපි මේ මේ කාලෙදී මේ රෝග වලින් බය උපදවන කාලේ සිහිය උපදව ගන්න ඕන. ආන්ගේ විදිහට සිහිය උපදව ගත්තොත් අපට සැබෑම අපට ආරක්ෂාවක් ඇති කරගන්න පුළුවන් බිය අපේ හිතේ උපදව ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඇති වෙන බය හරි දුක් සහිතයි. ලෙඩ ඇති වෙයි කියලා බය හැංගිලෙපොන් දුකක් ඒක පීඩාවක් නේද පීඩාවක් නේද තැති ගැනීමක් නේද ඒකේ සුවයක් තියෙනවා නෑ මේක සුවය උපදවන්නේ නේද බැරි වෙලාවක් පිට ගමකින් කෙනෙක් මෙහා එහෙම කීදෙන බය වෙයි රට ගිහපු කෙනෙක් එනවා න ะ ඔයගොල්ලන් ගෙදෙට්ට ඔයගොල්ලන් ඊටාම ආදරය කරමින් නෑදෑයෙක් එනවා ගෙදෙට්ට හ්ම් ඔයගොල්ලන් සතුටක් ඇති වෙයි අපි හිතමු ඔයගොල්ලන්ට ගොඩාක් වටිනා තෑග්ගක් ගෙන දෙනවා රට හිටපු කෙනෙක් දැන්. ඔගලන්ට අල්ලන්නවත් බෑ. බලන්න මේ අපට ඇති කර දෙන්නේ බයක්. ඒ බය දුක් සහිතයි. නේද? අද ලස් වටින පාර්සලයක් පාරේ තිබුණොත් අල්ලයිද කවුද? තෑග්ගක් ගෙන දෙන ඔගලන්ට. ගනීද කවුද? බයි දෙනවනේ. බයි දෙනවා. මේ වගේ කාල විтин විට ලෝකේ හට ගන්නවා. දැන් බලන්න මේ ලෙඩ නිසා ඇතිවෙච්ච බය. ඊළඟට අර යුද්ධ කෝලහල නිසා ඇති වෙන බය බලන්න. ඒ කාලෙත් එහෙමයි පිටින් කෙනෙක් ආවත් බය වෙනවා. නන්නාඳුන කෙනෙක් ආවත් බය වෙනවා. පාරේ වාහනයක් ගියොත් බය වෙනවා. පාර්ශලයක් තිබ්බොත් බය වෙනවා. නේද? එහෙනම් මේ බය ඇති ගැනීම කොච්චර දේවල් නිසා හට ගන්නවද? එතකොට බලන්න ඒ හට ගන්නා වූ බය දුක් සහිතයි නේද? දුක් සහිතයි. ඔබ දන්නවද දුක් දුරු කරන බයක් ලෝකේ තියෙනවා. දැන් මේ බයට දුක වැඩි වෙනව නේද? දැන් ලෙඩ නිසා ඔබට බයක් ඇති වුණා. ඒ බයෙන් තව තවත් දුක් ඇති කරනවනේ, පීඩ ඇති කරනවා. හැබැයි ඒ බයත් අපට උදව් සහිතයි. ඒ අර අන්තරේ බේරෙන්න බුණා. නමුත් ඒක බයයි, දුක් සහිතයි. නෑදෑයෙක් දැක්කත් දුක හිතෙනවා. අම්මා තාත්තා ළඟටවත් බය හිතෙනවා. අද කාලේනේ ඈ ස්වාමයා බිරිඳ ළඟට ඉන්න බයයි. දරුවෝ ළඟට ඉන්න බයයි. නේද? නමුත් ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙනවා ඇත්තෙන්ම පීඩා නොකරන දුක් දුර වෙන බයක් පෙන්වනවා. ආන් ඒ බය උපදව ගන්න ඕන. ඒ තමයි පවට බය. පවෙහි විපාකයට බය ඇති කර ගන්න ඕන. දැන් බලන්න මේ ලෙඩ වල විපාකයට ඇති කරගත්ත බය අපට පුංචි උදව්වක් තියෙනවා. ලෙඩ හැදෙන්නට ඉන්න පුළුවන්. නමුත් ඒක හරිය දුක් සහිතයි. කසාය බොන්නා වගේ. උදව්වක් තිබට දුක් සහිතයි නේද ඒක? ඔපරේෂන් එකක් කරනවා. ඒ වගේ දුක් සහිතයි. නමුත් බලන්න බුදුරජාන් වහන්සේ පෙන්වන ධර්මයේ තුල අපට ඊටාම සුවය උපදවන බයක් ගැන කියලා දෙනවා. ඒ බයෙන් අපට සුවය උපදවනවා. කලන්තේ දාන බයක් ඇති කරන්නේ නැහැ. ඒ මොකක්ද ඒක? පවට බය. පවෙහි විපාකයට බය. දැන් ඔබ රෝගෙහි විපාකයට බයක් ඇති කරගත්තා. ඒක දුක් සහිතයි නේද? පීඩා සහිතයි. දුකෙන් හෝ පීඩාවෙන් හෝ ඒ බයත් ඔබ උපදවගෙන ඉන්න ඕන. මොකද මේ ව්‍යසනයට ගොදුරු නොවි ඉන්න. නමුත් අපි තේරුම් ගන්න ඕන මේන් බේරුණත් ව්‍යසන වලින් බේරෙන්න බෑ අපට. මේක නැත්තම් තව කරදරයකට අපට ගොදුරු වෙනවා. සමස්තේ නැත්තම් තනි තනියෙන් අපට කරදරවලට ගොදුරු වෙන්න වෙනවා නේද? දැන් ලෝකෙන්ම මේ වසංගිතය ගියත් වෙන ලෙඩකින් අපි මැරෙනවා. වෙන ලෙඩකින් අපට දුක් විඳින්න වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ සමස්ත දුකෙන්ම බේරෙන්න ඕනේ. පුංචි පුංචි හුදකලා දුකකින් බේරෙන්න දඟලන දඟලිට පීඩා සහිතයි. නේද? සමස්ත දුකෙන් නිදහස් වෙන්න ඇති කරගන්නා වූ බය පීඩා රහිතයි. පුංචි පුංචි දුක් වලින් නිදහස් වෙන්න, හුදකලා දුක් වලින් නිදහස් වෙන්න, තනි තනි ප්‍රශ්න වලින් නිදහස් වෙන්න ඇති කරගන්න බය ඇති වෙන බයෙන් පීඩාවක් තිබ්බට මේ ලෝකයේ තියෙන සමස්ත දුකින්ම සියලුම දුකෙන් නිදහස් වීම පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්වන බය පීඩා රහිතයි. ඒ බය දුකෙන් නිදහස් වෙන්න උදව් වෙනවා. ඒ තමයි පවිහි විපාකයට තියෙන බය. අන්නේ බය ඇති කරගන්න උත්සාහ කරන්න. පව කියලා කියන්නේ ප්‍රාණඝාතය කිරීම පාපී ක්‍රියාවක්. සොරකම් කිරීම පාපී ක්‍රියාවක්. වැරදි කාමසේවනය පාපී ක්‍රියාවක්. බොරු කීම පාපී ක්‍රියාවක්. මද්ද්‍රව්‍ය භාවිත කිරීම පාපී ක්‍රියාවක්. අන්නේ පව් කරන්ට බයක් ඇති කරගන්න ඒ පවෙහි විපාකයට බයක් ඇති කරගන්න. ඒ පවේ විපාකයට බයක් ඇති වුනහම ඒ පව් නොකර ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒ පවෙන් වළකින්න පුළුවන්. දැන් බලන්න මේ රෝගේ විපාකයට බයක් ඇති වුනම රෝගයෙන් වළකිනවනේ. රෝගෙන් බේරෙන්න පුළුවන්. ආන් වගේ පවෙන් බේරෙන්න ඕන. පව් නොකර ඉන්න ඕන. පවෙන් වලකින්න ඕන. පවෙන් වලකින්න කොහොමද පුළුවන්? පවෙන් වලකින්න නම් පවේ විපාකයට බයක් ඇති වෙන්න ඕන. හැබැයි ඒ බය මේ ලෙඩ නිසා ඇති වෙන බය වගේ පීඩා කරන්නේ නැහැ අපිට. ඒ බය ඒ බය නිසා කියන්නේ පවට තියෙන බය නිසා පීඩාවක් ඇති කරන්නේ නැහැ. ඒක සුවේ උපදවනවා. පහසුව ඇති කරනවා. චිත්ත ප්‍රසාදය ඇති කරනවා. සිතේ සංසිඳීම ඇති කරනවා. ප්‍රබෝධය ඇති කරනවා. පහසු ජීවිතයේ උපදවනවා. ප්‍රියශීලී බව ඇති කරනවා. දැන් ඔබට තියෙනවා මේ බය දෙයාකාරක බය දැන් තියෙනවා කියලා. නේද? ඇත්තටම බයෙන් බය ඇති කරන බය තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන බය බය දුරු කරන බයක්. දුක දුරු කරන බයක්. බලන්න බුදුරජාණන්සේගේ ධර්මයේ හරි ආශ්චර්යයි නේද? ලෝකේ සාමාන්‍ය මිනිසුන් ඉගෙන ගන්නා දේට වඩා ගොඩාක් වෙනස් බුදුරජාන් වහන්සේ උගන්වන දේ. සාමාන්‍ය මිනිසයා උගන්වන දේ බයෙන් බය ඇති කරනවා. දුකෙන් දුක ඇති කරනවා. කරගන්න දෙයක් නැතුව කරනවා මිසක වෙන විකල්පයක් නැහැ. සාමාන්‍ය මිනිස්සයා පෙන්වන දේ තුල තියෙන ආරක්ෂාව හරියට අර වැස්සට ආරක්ෂා වෙන්න දියැලක් අස්සට ගියා වගේ. නේද? නමුත් බුදුරජාන් වහන්සේ පෙන්වන ධර්මයේ තුල බයගෙන පෙන්වනවා. හැබැයි ඒ බයෙන් තැති ගැනීම ඇති කරවන්නේ නැහැ. කලන්ත ධම්මන්නේ නැහැ. දුක් පීඩ ඇති කරන්නේ නැහැ. සැනසීම ඇති කරනවා. මෙලව ජීවිතේ ඊටාම් සාර්ථක බවට පත් කරනවා. මිනිසුන් අතර නෑදෑයින් අතර පවුලේ ධර්මමුණුපුරන් අතර ප්‍රේසීලි බව ඇති කරනවා. ඒ බය කුමක්ද? පවේ විපාකයට තියෙන බය. බලන්න පවේ විපාකයට බය නැත්තම් එතන බය තැති ගැනීම ඇති කරනවා. වෛරය ඇති කරනවා, බය ඇති කරනවා, තැති ගැනීම ඇති කරනවා. පවට බිය නැත්නම් බලන්න යම් කෙනෙක් ඉන්නවා පාපයේ විපාකයට බය නැහැ. පාපේ විපාකයට බය නැති කෙනා ප්‍රාණඝාතය කරනවා. සොරකම් කරනවා. වැරදි කාම සේවනය කරනවා. බොරු කියනවා, මත්ද්‍රව්‍ය බොනවා. ඒතර මේ පාපී ක්‍රියා කරන්නේ හි විපාකයට බය නැති කෙනා. ඒ විපාකයට බය නැති කෙනා තුල බය ඇති වෙනවා. බය ඇති වෙනවා, තැති ගැනීම ඇති වෙනවා. වෛරය ඇති වෙනවා, ක්‍රෝධය ඇති වෙනවා. සමාජෙට මොන දෙන්න බැරි බව ඇති වෙනවා. පවුල තමන්ගේ සමීපතම අය අතර ප්‍රේසීලි බව නැති වෙලා යනවා. නේද? බලන ප්‍රාණඝාතය කරනවා නම්, සොරකම් කරනවා නම් වැරදි කාම සේවනය කරනවා නම් බොරු කියනවා නම් මද්ද්‍රව්‍ය බොනවා නම් ඒ ක්‍රියාව කරන්නට පෙරම හුතුල බය ඇති කෙන ඇති වෙලා තැති ගැනීම ඇති වෙලා වෛරය ක්‍රෝධය ඇති වෙලා හිතේ එතකොට උට පහසුයි ජීවිතේ එතකොට ඒ ක්‍රියාව කරන කරද්දී උට බය තැති ගැනීම වෛරය ක්‍රෝධය හිතේ ඇති වෙලා ඒ ක්‍රියා කරන් පස්සෙත් ඔහුගේ හිතේ බය තැති ගැනීම වෛර ක්‍රෝධය ඇති වෙලා බලන්න පවේ විපාකයේ බය නැති කෙනාට බය තැති ගැනීම ඇති වෙලා පීඩාකාරී ජීවිතයක් ඔහුට ගෙවන්න වෙන්නේ. ඒතර ඔහුට නිවසේ ඉන්න අය සමග ප්‍රියශීලීව ඉන්න පුළුවන්. හ්ම් ප්‍රියමනාපව ඉන්න පුළුවන්. බෑ. ඒ ගෙවල් වල ප්‍රිය ජීවිතයක් නැහැ. එකිනෙකා අතර අරගල අමනාපකම් හට ගන්නවා. ඇනුම් බැනුම් නේද? ඒතර මේ ගෙවල් තුල ප්‍රිය වාසය නැති වෙලා යනවා. මොකද හේතුනේ? පවේ විපාකයට බය නැහැ. ඒ නිසා ඔහු පාපී ක්‍රියා කරනවා. ඒතර මේ පාපී ක්‍රියාව නිසා බය උපදිනවා. තමා තුලත් අන් අය තුලත්. පව් වැඩ කරන කෙනාගේ නිවසේ ආයතත් බය ඇති වෙනවනේ. මද්ද්‍රව්‍ය බීලා එන කෙනෙක් ඉන්නවා. නැත්නම් සොරකම් කළා එන කෙනෙක් ඉන්නවා. ඒතර අපි නෝ යමෙක් සොරකම් කළා ඉන්න මද්ද්‍රව්‍ය බීලා එනවා. ඒතර ගෙදරට ප්‍රීසීලි බවක් ඇති වෙනවද? බය ඇති වෙනවා. තත්තිගෙන වෙනවා. අමනාපය ඇති වෙනවා අහිතවත්කම ඇති වෙනවා නේද අඩදබර ඇති වෙනවා නේද ඒතර තමන්ගේ ඥාති හිතපිරන් අතරේ ක්‍රීසීලි බව නැහැ හිතවත් බව නැහැ නේද බය තැති ගැනීම අහිතවත්කම් ඇති වෙනවා ඒතර මෙලොව ජීවිතයේ අසාර්ථකයි ඒතර ඒ වගේ කෙනෙක් ඉන්නවා එයා ලෙඩට බය ඇති කරගන්නවා මරණයට මැරෙන්න බයයි ලෙඩට බයයි පවට බය නැති කෙනා ලෙඩට බයයි නේ ඒතර යා බයෙන් බයට බයෙන් බයට යනවා මිසක තැති ගැනීමෙන් තැති ගැනීමට යනවා මිසක එයාට බේරෙන්න පුළුවන් ජීවිතේ. බෑ. දැන් මද්ද්‍රව්‍ය බීලා ඉන කෙනෙක් පොලිසියට බයයිනේ. හොරුන්ට බයයි. නේද? කීයක් දෙයට බයද යන්නේ? හොරකම් කරපු කෙනා කී දෙනෙකුට බයයිද නේ? ඒතර ඒගොල්ලන්ගේ ජීවිත බලන්න කොච්චර දුක් සහිතයිද නේද? බලන්නතර පවට බය නැති කෙනා බයෙන් නිදහස් වෙන්න බැරි කෙනා බවටපත් වෙනවා. ඔහුට ලෙඩක් එනකොට බය වෙලා තවත් බය පීඩාවක් බවටපත් වෙනවා නේ. ඒ නිසා සාමාන්‍ය ලෝකයේ විචින් අපට උගන්වන දේට වඩා අපට සුවය උපදවන දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි ඉගෙන ගන්න දේ. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්න ධර්මයේ තුල පෙන්වන මේ පවේ විපාකයට තියෙන බය කියන දේ කෙනෙක් උපදව ගත්තත් ඔහු ජීවිතේ සාර්ථකයි. පවට බියයි නම්, පවේ විපාකයට බියයි නම් එපමණකින්ම ඔහු සාර්ථකයිනේ. සමහරට එයාට කන්න බොන්න හිඟ වෙන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් හිඟ වෙන්න පුළුවන්. ගේ දොර දුර්වල වෙන්න පුළුවන්. පැල්පතක ඉන්න වෙන්න පුළුවන්. නමුත් ඔහුට බය තැති ගැනීම නැහැ. සාර්ථකයිනේ ජීවිතේ. නේද? ඒ නිසා තේරුම් ගන්න අපේ ජීවිත සාර්ථක කරගන්න අපට උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන මෙලෙස තේරුම් ගන්න කෙනා ඒ පිළිගන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය, ඒක ඔහුගේ ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේගේ වචනේ යමෙක් පිළිගත්තොත් ඒකට කියන ශ්‍රද්ධාව කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පාපී ක්‍රියාවල විපාකයේ දුක් සහිතයි. ඒ නිසා පාපී ක්‍රියා අත්හරින්න කියනවා. පාපී ක්‍රියාව බිය වෛරය බය තැති ගැනීම ඇති කරනවා මෙලව පරලව දුක් ඇති කරනවා මෙලවත් දුක් ඇති කළා පරලව අතිශයින්ම දුක් ඇති කරනවා අපාය උපදින්න වෙනවා සිද්ධ වෙනවා කියලා භාග්‍යවතුන්ස පෙන්නනවා. ඒතර මේක දන්න කෙනා මේ වචනේ පිළිගන්න කෙනා පාපේ විපාකයට බයෙන් යුක්ත වෙනවා. ඒ නරක විපාක ඇති කරන පාපය කරන්ට ලැජ්ජාව ඇති කර ගන්නවා. ඇයි ඒකේ විපාක දුක් සහිතයි නම් ඒක කරන්න ඕ ලැජ්ජාවක් ඇති වෙන උට. විපාකයේ සැප පහසුයි නම් සුව පහසුයි නම් ඒකට ලැජ්ජා වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ දන් දෙන්න ආවා. දන් දෙන්න ආවේ සතුටෙන් නේද? ලැජ්ජාවක් නැහැ. ඇයි මේකේ විපාකය සුව පහසුවක්. දැන් කෙනෙක් දන් දෙන්න යන කෙනෙකුයි හොරකමකට යන කෙනෙකුයි දෙන්න බලන්න. දෙන්න ගැසිරීම් කොයි වගේ. සොරකමකට යන කෙනෙක් ඉන්නවා. ප්‍රාණඝාතය කරන්න යන කෙනෙක් ඉන්නවා, සොරකම් කරන්න යන කෙනෙක් ඉන්නවා, වැරදි කාම සේවනය කරන්න යන කෙනෙක් ඉන්නවා, බොරුවට සූදානම් වෙන කෙනෙක් ඉන්නවා, මද්ද්‍රව්‍ය බොන්න යන කෙනෙක් ඉන්නවා. ඔහු යන්නේ හැංගිලානේ. ඔහු යන්නේ බයෙන්. ඔහු තැති ගැනීමෙන්. ඔහු සුව පහසුවෙන් මේ ගමන යන්නේ නැහැ. දැන් බලන්න ඔයගොල්ලෝ දන් දෙන්න එනවා. සිල් ගන්න එනවා. බණ අහන්න එනවා. ඔයගොල්ලන්ගේ හිත බලන්න කොච්චර පහසුයිද? හ්ම්? එහෙනම් පාපී ක්‍රියාව කරන කෙනයි පවෙන් ඈත් වෙලා පුණ්‍ය ක්‍රියාව කරන කෙනයි ආසයි පොළොවේ වගේනේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්න කෙනා කොයිතරම් පහසු ජීවිතයකට පැමිණෙනවද? බුද්ධ වචනේ අතහරින කෙනා බුදුරජාණන් වහන්සේගේ වචනේ අතහරින කෙනා බයෙන් තැති ගැනීමෙන් යුක්ත ජීවිතයට ගොදුරු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්න කෙනා බය අතහැරලා තැති ගැනීම අතහැරලා ඊටාම සහැල්ලු ජීවිතය ඇති කර ගන්නවා. පහසු ජීවිතයටපත් වෙනවා. ඔහුට ප්‍රියශීලී බව ඔහුගේ නිවස තුල තියෙනවා. පව් වැඩ නොකරන කෙනා පව් වැඩ නොකරන ස්වාමියා ගෙදරට එනකොට බිරිඳ හොඳින් පිළිගන්නවා. ස්වාමියා බිරිඳ අතර සමීප සම්බන්ධයයි. ඒ සම්බන්ධය හොඳයි, සුව පහසුයි. පවෙන් බේරුණහම. පව්කම් කරනවා නම් ඒගොල්ලන්ගේ ජීවිත ව්‍යාජයි. හිනහ වෙන්නේ බොරුවට. හිතමිතුරුකම් බොරුවට අභ්‍යන්තරයෙන් එකිනෙකා කෙරේ බය, වෛරය, තැති ගැනීම, අමනාපය, අහිතවත්කම තියෙනවා. ඒතරේ ජීවිත දුකට පරයි. දුක් සහිතයි, පීඩාකාරී. ඒ නිසා මේ ලෝකයේ හැම කෙනෙක්ම මගේ බයෙන් වෙලිලා ඉන්න කාලෙක රෝග නිසා රෝගයන් ගැන බයෙන් ඉන්න කාලෙක ඔබ තේරුම් ගත යුතුයි බය කියන දේ අතර අග්‍ර වූ බයක් තියෙනවා. ඊටාම් ශ්‍රේෂ්ඨ වූ බයක් තියෙනවා. මේ රෝග පීඩා නිසා හටගන්න බය ශ්‍රේෂ්ඨ එකක් නෙවෙයි. ඒක අවශ්‍යයි ඒක උවමනයි. නමුත් ඒක ශ්‍රේෂ්ඨ වූ බයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයාට පෙන්වා දෙන මිනිසුන් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන බයක් තියෙනවා. අන්න ඒ බය තමයි අප උපදවාගත යුත්තේ. ඒ තමයි පාපයන්ගේ විපාකයට තියෙන බය. පව කෙරෙහි තියෙන බය. අන්නේ බය ඇති කරගත්ත කෙනා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. ඒ ශ්‍රේෂ්ඨ භාවය තමයි ඔහුට සුවපහසු ජීවිතයක් වෙනවා. පව කෙරෙහි පවේ විපාකය කෙරෙහි බයක් ඇති කරගෙන ඒ බයෙන් යුක්තව වාසය කරන කෙනා තුළ බය දුරු වෙලා යනවා. සුවපහසුවක් ඇති වෙනවා. ඒ විදිහට අපි තේරුම් ගන්න ඕන. ඉතින් ඒ නිසා මේ දාණයෙන් ඔබට ඇති වෙන සුවපහසුව යම්සේද මීට වඩා පිනක් මීට වඩා සුවපහසු ජීවිතයක් පිණිස ඔබ ඇති කරගත යුතු දේ තමයි පව කෙරෙහි ලැජ්ජාවත් පව කෙරෙහි බියක් ඇති කරගන්න ඕන. පාපෙහි විපාක කෙරෙහි බය ඇති කරගන්න. එතකොට ඔබට පවෙන් නිදහස් වෙන්න පුළුවන්. රෝගයේ විපාකයට බය වූ ඔබට රෝගයෙන් නිදහස් වෙන්න පුළුවන් වුණා නේද? ආන් ඊට වඩා යහපත් වෙනවා. පාපෙහි විපාකයට බය ඇති කරගත්තොත් පාපෙහින් බේරෙන්න පුළුවන්. ඒතර රෝගයෙන් බේරුණාට ඒ සැබෑ බේරීමක් නොවන බව අපට පිළිගන්න සිද්ධ වෙනවානේ නේද? මේ රෝගේ නැත්තම් වෙන රෝගයකින් අපි මැරිලා යනවා. ඒක වළක්වන්න බෑ. නමුත් අපි පාපෙහි විපාකයට බිය ඇති කරගත්තොත් සියලු බියෙන් සියලු තැති ගැනීම් වලින් සියලු දුකෙන් නිදහස් වීම එතන තියෙනවා. ඒ නිසා අපි ඔබට සෙත් පතනවා, ඔබට ආශිර්වාද කරනවා, ඔබට ආවාද කරනවා. අද අලුත් අවුරුද්ද දවසේ ඔබ මේ දානමය පින්කම කරන්න ඉතා සතුටින් ඉතා උනන්දුවෙන් ඉතින් ඔබට වාසනාව තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිපදින්න පිළිගන්න බුදුරජාණන් වහන්සේගේ අවවාද පිළිපදලා ජීවිතේ සාර්ථකත්වයට පත් කරගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. ඔබ අත්දැකීමෙන් දැක්කා බිය නිසා යමකින් වළකින්න පුළුවන් කියන කරුණ. නේද? රෝගේ විපාකයට බිය නිසා රෝගයෙන් වළකින්න ඔබට පුළුවන් කියලා ඔබ අත්දැකීමෙන් දැක්කා. දැන් ඔබට තේරුණා ඒ බය අපි සම්පූර්ණයෙන් පීඩාවලින් නිදහස් කරන්න උදව් වෙන්නේ පුංචි නිදහස් පොඩි උදව්වක් තියෙන නේද? නමුත් ඔබට දැන් අපි කියලා දුන්නා සියලුම දුකෙන් නිදහස් වීම පිණිස පීඩා රහිත වූ සුවපහසු වූ ධර්මයේ තමයි පාපෙහි විපාකයට බය ඇති කර ගැනීම. අන්නේ ධර්මයේ ඔබ උපදව ගත්තොත් ඔබ අතිශයින්ම සාර්ථක අතිශයින්ම ශ්‍රේෂ්ඨ වූ මිනිසුන් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රේෂ්ඨ වූ මනුෂ්‍ය ජීවිතය ඇති කරගන්න ඔබ උත්සාහ කළ යුතුයි. ඒ සඳහා ඔබට වාසනාව උදා වේවා කියලා